ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නස්ත්‍රී ලබාගත්තේ විසක් පොහොය දවසේදී පස්චිම භවයෙහි ලුම්බිනි ශාල වනෝද්‍යානයේදී උත්පත්ති මංගල්‍ය සිද්ධ වූයේ වෙසක් පොහෝ දවසකදී උපතින් 35 වෙනි වසරේදී බුද්ධ ගයා සුද්ධ භූමියේ විජයාශ්‍රේ බෝධීන් වහන්සේට පිටදී සපරිවාර මාර පරාජයකට ලෝතර බුද්ධ රාජ්‍යයට පැමිණවදාලේ වෙසක් පොය දවසේදී සුද්ධෝදන මහරජුරුවන් ප්‍රධානේ ඥාති සංග්‍රහය පිණිස කපිලවස්තු පුරනුවරට වැඩම කරවා ගගනතලයෙහි යමා මහ පෙළහර පාමින් කෝටි ලක්ෂයක් දෙවිබඹුන් රහත් ඵලයෙහි අසංකේයයක් පිළිස යත මාර්ග ඵලයෙහි දිහිතුවමින් පොළොව කම්පාවනසේ විසිතුරු ධර්ම දේශනා පවත්වා වදාළේ විසක් පොය දවසේදී මණියක් එක නාගරාජාණන්ගේ ආරාධනාවෙන් ප්‍රදින්න ප්‍රතිසම්විදා ප්‍රාප්ත මහරහතන් වහන්සේලා 500 නමක් සමග කැලණිපුර නුවරට වැඩම කරවා ශ්‍රී ලංකාද්වීප ධරණී තලයේහි අති ශ්‍රේෂ්ඨ වූ පූජනීය ස්ථාන රාශියක සමවත් සුවඳ වදාළේ විසක් පොය දවසකදී සීල බුදු කෙසේ නිමවා කුසිනාරා නුවර උපවත්තන සාල වනෝද්‍යානයේදී අනුපාදිශේෂ පරිංගුවාන ධාතීන් පිරිනිවන් පාවදාලේ වෙසක් පොය දවසකදී ශ්‍රී ලංකාව මනුෂ්‍ය වාසයක් බාට පමුණුවමින් විජේ කුමාරයාණන් පිරිස ශ්‍රී ලංකාවට සැපත් වූයේ වෙසක් පොය දවසකදී ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටු වීමේ ප්‍රධාන දායකත්වයේ දරු දේවානම්පි තිස්ස මහරජතුමාණන් ඔටුනු පැලඳගෙන රාජ්‍යශ්‍රීයටපත් වූයේ වෙසක් පොය දවසකදී ද්‍රෝණියක් පමණ සරුවක්ඥ ධාතුන් වහන්සේලා බුදුරැස් විහිදුවමින් වැඩ ඉන්නා වූ රුවන්මැලි මහා චෛත්‍ය රාජන් වහන්සේගේ මුල්ගල් තැබීමේ මහෝත්සවයේ 96 කෝටියක් මහා රහතන් වහන්සේ පිරිත් දෙසද්දී සිදු වූයේ දසක් පොය දවසකදී මේ විදිහේ අසිරිමත් කාරණා රාශියකින් පූජනීයත්වයට පත් වූ මේ දසක් පොය දවසේදී අපේ සරුවඥන් වහන්සේගේ ගුණස්කන්ධයෙන් බිඳක් සාකච්ඡා කිරීමට ගැනීම ඉතාම වැදගත් ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාවක් වෙනවා. අද මේ සම්බෝධි විහාරස්ථානයේ දහස් ගණනාවක් සුදෝසුදු වතින් සැරසිලා සිල්පේ වේගන බුද්ධාලම්මන ප්‍රීතියෙන් යුතුව සීල භාවනා වැඩසටහන යෙදෙමින් මේ සම්මා සම්බුද්ධෝ ගුණයට සවන් දෙමින් තවත් වරක් එක්ක సంతානෙහි බෝධිපාක්ෂික ධර්මයන් ගොඩනගාගෙන අවස්ථාවක් සලසාගත්තා කියා හිතේ සම්පත් බවක් ඇති කරගෙන මේ සවන් දෙන දහම් පදයක් ගානේ අපේ චිත්තසංතාන තුල සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්මයන් වැඩි දියුණු වී අපටත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කළ ධ්‍යාන විදර්ශනා මාර්ගඵලානුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියන අදිෂ්ඨානයෙන් මේ දේශනාවට සාවධානව සවන් දෙමු. මාත්‍රුකාකල සූත්‍ර පාඨය අභධර්ම පිටකයේහි කුජල පඤ්ඤාත්තේ ප්‍රකරණයේ කියන ඒකක නිපාත කොටසට ඇති සූත්‍ර පාඨයක්. සම්මා සම්බුද්ධෝති සම්මා සම්බුද්ධෝ යනු තත්කතමෝ සම්මා සම්බුද්ධෝ මෙහිලා සම්මා සම්බුද්ධෝ යනු කවරේද? ඉදේ කච්චෝ පුද්ගලෝ මේ යතම් පුද්ගල කෙනෙක් පුබ්බේ අනනුස්සතේ සුධම්මේසු ඒ ජීවිතයේ පෙර නොඇසූ විරු ආර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව සාමං සත්‍යානි අபிසම්බුද්ධති තමාගේම ස්වයම්බුඥාණයෙන් ස්වකීය ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධ කළසේක්ද තත්තට සබ්බඤ්ඤතම් පත්තු ඒ ආબોධය හිලා සරුවක් තාඥාණයට පැමිණිසේක්ද බලයේ සුච වශී භාවං කාය බල ඥාන බල 10ක වශීතා බවට පැමිණිසේත් නම් අයං උච්චති පුද්ගලෝ සම්මා සම්බුද්ධෝ මේ කියන ලබන පුද්ගලයා සම්මා සම්බුද්ධ නම් වෙනවා කියන එකයි සූත්‍ර පාඨයේහි දෙති අදහස. මේ සම්මා සම්බුද්ධ කියන වචනයෙහි පද සිද්ධිය බොහොම සලකා බලන්න වටිනවා. සම්මා සාමංච සබ්බ ධම්මානං බුද්ධත්තාපන සම්මා සම්බුද්ධු මේ අටකතා පාඩයක් සම්මා මනසෙත් සාමංච සමා විසින්ම සබ්බ ධම්මානං සංකත සංකත ලෞකික ලෝකෝත්තර ਸਰව ධර්මයන් බුද්ධත්තාපන අවබෝධ කළ බැවින් වනාහි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධනම් වෙනවා. මෙතන බුද්ධ බෝධනේ කියන ධාතුවෙන් බුද්ධ කියන වචනේ හැදෙනවා. ඒ බුද්ධ කියන වචනය සං කියන උපසර්ගයෙන් විශේෂත්වයටපත් වෙනවා. සං බුද්ධ සමාම ආબોධ කරගන්නවා. ඒ සම්මා කියන මේ නිපාත පදයෙන් තවත් විශේෂත්වයකට පැමිණෙනවා. සම්මා කියන්නේ එතන ਸਰව ප්‍රකාරයේ සරුව අප්‍රකාරයෙන් තමා විසින්ම සරුව ධර්මයන් සරුවාකාරයෙන් ආબોධ කොටවා දාල බැවින් සම්මා සම්බුද්ධෝ කියන මේ වචනේ හැඳින්වෙනවා. තවත් මේක විශේෂණ පද තුනකින් මෙහි දැක්වෙනවා. රුබ්බේ අනනුසිතේ සුධම්මේසු සාමං සච්ඡානි අபிසම්බුද්ධ්‍යති. කලින් නොයසූ විරු සරුව ධර්මයන් පිළිබඳව සත්‍යතාවන් සතර ආකාරයකින් උන්වහන්සේ ආબોධ කරගන්නවා. ඒ තවත් විශේෂවත් කරනවා ත්‍ත්වක සම්බන්්‍යතම්පත්තු පාපුණාති. ඒ ආબોධයේහි ඉතිරවත් නැතුව සියල්ලෙන් සියල්ල දැනගන්නා වූ සරුවක්ඥතා ඥානයට පැමිණෙනවා. තවත් හේක විශේෂ කරනවා බලයේ සිට වසී භාවං. ඥාන බල 10ක වසී භාවයටපත් වෙනවා. මේ කියන ලක්ෂණ තුලින් යුක්ත වූ ආબોධඥානෙ ඇති අසදෘශ වූ අසම වූ අසම සම වූ අප්‍රති වූ අප්‍රතිභාග අප්‍රති පුද්ගල කියන ගුණ ඇති ශාන්ත නායකයන් වහන්සේටයි සම්මා සම්බුද්ධෝ කියන මේ වචනේ හඳුන්වන්නේ ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විසින් මේ බුද්ධ කියන වචනේ තවත් දුරට බොහෝම ලස්සනට විග්‍රහ කරනවා. බුද්ධෝ තේ කේනතේන බුද්ධෝ බුද්ධෝ කියන්නේ කවර අර්ථයකින්ද? බුද්ධිතා සච්ඡානීති බුද්ධෝ බෝධේතා භජායාති බුද්ධෝ චතුරාර්ය සත්‍ය ධර්මයන් සමන් වහන්සේ ආબોධ කළ නිසා බුද්ධ නම් වෙනවා. බෝධේතා භජායාති ආර්ය සත්‍ය ආબોධ කරගන්න සුදුසු ජනතාවට ආબોධ කරවා වදාළ බැවින් බුද්ධ නම් වෙනවා. සබ්බං යුතාය බුද්ධෝ සියල්ලම දන්නා බැවින් බුද්ධ නම් වෙනවා. සබ්බ දස්සාවිකාය බුද්ධෝ සියල්ලම ප්‍රඥා ඇසින් දක්නා බැවින් බුද්ධ නම් වෙනවා. අනඤ්‍ය නේයකාය බුද්ධෝ අන්කනිකුන් විසින් නෙවෙයි තමන්ව ආબોධ කරගත් බැවින් බුද්ධ නම් වෙනවා. විෂමිකාය බුද්ධෝ කිතෙන නෙළුම් මලක්සේ තමන්ම ප්‍රබුද්ධ වූ බැවින් බුද්ධ නම් වෙනවා. හේනාසව සංඛාතේන බුද්ධෝ ආශ්‍රවයන් ශේකලාර්ථයෙන් බුද්ධ නම් වෙනවා. නිරුපලේත සංඛාතේන බුද්ධෝ කෙලස් පැවරීමක් නැති බැවින්ද බුද්ධ නම් වෙනවා. ඒකාන්ත විතරාගෝති බුද්ධෝ ඒකාන්තෙන් විතරාගී බාත පැමිණ බැවින් බුද්ධණං වෙනවා ඒකාන්ත විත දෝසෝති බුද්ධෝ ඒකාන්තෙන් විත දෝසී බැවින් බුද්ධණං වෙනවා ඒකාන්ත විත මෝහෝති බුද්ධෝ ඒකාන්තෙන් විත මෝහේ බාත පැමිණ බැවින් බුද්ධණං වෙනවා ඒකාන්ත නිච්චලේසෝති බුද්ධෝ ඒ කාන්තෙන් නිකලෙස් දැවීම බුද්ධ නම් වේදවා ඒ කායන මග්ගං ගතෝති බුද්ධෝ ඒ කායන මාර්ගේ ගමන්ගත් බැවින් බුද්ධ නම් වෙනවා ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අභි සම්බුද්ධෝති බුද්ධෝ අන් කෙනෙකුගේ සහායක් නොමැතිව තමන් වහන්සේ විසින්ම සරුවක්ඥතා ඥානයට පැමිණෙමින් ਸਰව ධර්මයන් ආબોධ කළ බැවින් බුද්ධ නම් වේදවා. අබුද්ධි යේතත්තාති බුද්ධෝ අවිද්‍යාන්ධකාරේ නැසූ බැවින් බුද්ධ නම් වේදවා. බුද්ධි ප්‍රතිලාභාති බුද්ධෝ ප්‍රඥා ආලෝකේ ප්‍රතිලාභ කළ බැවින් බුද්ධ නම් වෙනවා බුද්ධෝති නේතන් නාමම් මාතරා කතං බුද්ධෝ යන මේ සුද්ධ නාමයේ මහා මායා මෑණියන්ට බු නමක් නොවේ. මේ පිටරා කතං සුද්ධෝදන මහා රජුරුවන් පියාණන් වහන්සේට බු නමක් නොවේ. නෑ බහතරා කතං ආනන්ද නන්ද ආදී සහෝදර කෙනෙක් ලැබූ නමක් නෙවෙයි. නෑ බගිනියා කතං රූපනන්ද ආදී ජනපද කල්යාණී ආදී සහෝදරියන් ලැබූ නමක් නොවේ. න මිත්තා මච්චේහි කතං හිත මිතුරන් සබූ නමක් නොවේ න ඥාතිසාලෝ හිතේ කතං මව්පස පියපස ඥාතීන් ලැබූ නමක් නොවේ න සමන බ්‍රාහ්මණේහි කතං ලොවේහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලැබූ නමක් නොවේ න දේවතාහි කතං දෙවියන් බ්‍රහ්මයන් ලැබූ නමක් නොවේ එසේනම් කාගෙන්ද මේ නම ලැබුණේ විමුක්ඛන්තිකමේතම් බුද්ධානම් භගවන්තානම් බෝධියා මූලේ සහ සම්බන්්‍යත ඥානස ප්‍රතිලාභා සච්චිකා පඤ්ඤති යදිදම් බුද්ධෝති විමුක්ඛන්තිකමේතම් ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස නැගිනිර දෙක් බලාගෙන අපරාජිත වජ්‍රාසන ආරූඪව වැඩ ඉඳගෙන සපරිවාර මාන පරාජය කරමින් සෝතාපට්ටි මග්ගඵල, සකදාගාමි මග්ගඵල, අනාගාමි මග්ගඵල, අරහත් මග්ගඵල කියන මේ අවස්ථාවන්ටපත් වීමේදී අරිහත් මාර්ගඥාන ප්‍රතිලාභයට කියනවා විමෝක්ෂාන්ත කියලා. ඒ අරිහත් මාර්ග සංඛ්‍යාතේ විමෝක්ෂාන්තයේදී දස බල ඥාන චතු විසරද ඥාන චතු පටිසම්භිදා ඥාන ෂට් අසාධානක් ඥානාදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති ਸਰුවත්මතා ඥාන ප්‍රතිලාභයෙන් යතිදං සච්චිකා පඤ්ඤත්ති මේ බුද්ධෝ කියන වචනය ඒකාන්තයෙන් සිද්ධ වුණා කෙනෙක් මේ අර්ථ විවරණයෙන් පැහැදිලි වෙනවා මේ කියන සම්මා සම්බුද්ධෝ ගුණය බුද්ධෝ කියන මේ පදයෙන් මෙහිදී හඳුන්වලා තියෙනවා. සම්මා සම්බුද්ධෝ කියන වචනයෙන් සමන් වහන්සේ ආબોධ කරගත් බවත් බුද්ධෝ කියන වචනයෙන් සමන් ආબોධ කරගන්නා ලද සත්‍ය ධර්මය ලොවට ආબોධ කරවා වදාළ බවක් මෙහි හැඳින්වෙනවා. සම්මා සම්බුද්ධෝ ගුණය පළමුවෙන්ම හඳුන්වා වදාළේ පංච වර්ගීය ස්වාමින් වහන්සේලාටයි. ඒකත් ප්‍රථමයෙන් එදවස්සේදීම අතරමඟ සම්මුඛ වූ උපකාජීවකතුමා වෙතත් යටි වචනයකින් ප්‍රකාශ කළා තියෙනවා. සබ්බා විභූ සම්ම විදූ හමස්මේ සම්මේසු ධම්මේසු අනුපලික්ඛෝ සම්බං ජහෝ සංහක්ඛයේ විමුක්ඛෝ සයං අභිඤ්ඤාය කමුද්දිසෙයං මම සියල්ලම අභිභවාගෙන ආબોධ කළා. සියලුම ආශාවන් තෘෂ්ණාවන් මා ප්‍රහාණය කළා. මට කිසිම ශාස්ත්‍රු කෙනෙක් හෝ සාමාන්‍ය කෙනෙක්වත් නැති බැවින් මමම සියල්ල ආબોධ කරගත්තා කියන අදහස උපක ආජීවකතුමා ඉදිරියේ ප්‍රකාශ කළේ. මා දිසාවේ දින හොන්ති වේ පත්තා ආසවක්ඛයා යතාමේ පාපකා ධම්මා තස්මාහං උපකාජිනෝ යම් කෙනෙක් ආශ්‍රවක්ෂය කර ඥානයට පැමිණිසේක් නම් ඒ ඇතෝ මාහා සමාන වෙනවා මම සීල පාප ධර්මයන් ජයගත් බැවින් මම දින නම් වෙනවා කියලා උපකාජීවකතුමාට මුලින් හඳුන්වලා දුන්නා එතුමා කිව්වා එහෙනම් ඔබ වහන්සේ අනන්ත ජන කියලා භාගතුන් වහන්සේට ඒක ප්‍රතිඥා කළා. ඔව් තම අනන්ත ජන වෙනවා කියලා. ඒ දවසේ සංඝාවේ පංච වර්ගීය ස්වාමින් වහන්සේලා සම්මුඛ වීමට ඉසිපතනාරාමයට වඩින වෙලාවේ දුර දීම පංච වර්ගීය ස්වාමින් වහන්සේලාට දකින් ලැබුණ වඩින විලාසය. ඒ අය හිතාගෙන හිටියේ දුෂ්කර ක්‍රියාවත් කර දාලා පින්න පාතාහාරය පිළිගනිමින් ශරීරයේ කුෂ්ඨිමත් කරගෙන දැන් අපි වෙත එනවා. උසස් වංශවත් කෙනෙක් නිසා අපි ආසනේ දෙමු. වන්දනා නොකරමු. පාහේ ගියමක් නොකරමු. වත් පිළිවෙත් නොකරමු. කොහොම කතිකාවතක් තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ වඩින්නේ තුන් ලෝකයේම විහිදුවන අසීමිත මෛත්‍රී චිත්ත තරංග ධාරාව මේ පස් දෙනා වහන්සේ යොමු කරගෙනයි. ඒ සරුවඥන් වහන්සේගේ මෛත්‍රී බලය නිසා මේ පස් දෙනා වහන්සේට කතිකාවත අමතක වුණා. කෙනෙක් ඉදිරියට ගිහින් වැඩ නමස්කාර කළා. අතේ තිබුණු දෙපට සූරයි පාත්‍රයයි පිළිගත්තා. තා කෙනෙක් පාදෝනා පැන්නෙලවා තිව්වා. තා කෙනෙක් ආසනයේ පැනීවා. තව කෙනෙක් ශ්‍රීපතෝ දොහෝනේ කියලා ඔක්කොම කළා. හැබැයි මේ ඇත්තෝ තාම හිතාගත්තේ නෑ ශාන්තිනායකයන් වහන්සේ සරුවක්නි කියන බව. උන්වහන්සේගේ බුද්ධත්වය ගැන නොදන්නා බැවින් ආවසෝ ආවසෝ කියන වචنين ආමන්ත්‍රණය කළා. ඒ වෙලාවේ සරුවක්යන් වහන්සේ වදාලා මහණෙනි තථාගතයන් වහන්සේට ආවසෝ කියා ආමන්ත්‍රණය නොකළ යුතුය. තථාගතයන් වහන්සේ සත්‍ය අවබෝධ කළා. දසවන් නමාගෙන දහම් අසන්ඩ මේ ධර්මයේ ඇසුවොත් ඒ ධර්මයට අනුව මඟඵල නිවන් සුව සාක්ෂාත් වෙනවා. තුන් වාරයක් කියන්නේ යෙදුණා. තුන් වාරයක් කිව්වත් පිළිගත්තේ නැහැ. හතරවෙනි වාරයේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබ ඇසුනේ අවුරුදු 6ක් තරම් ආසන්න කාලයක් මම ගත කළා. ඒ කාලේ මම කිව්වද මම ලෝතුරා බුදු වුණා මම සත්‍ය අවබෝධ කළා මම සරුවක්න සාඥානය ප්‍රතිලාභ කරා කියලා මම කිව්වද කිව්වේ නෑ නේද ඒ කිව්වේ නැත්නම් එදා මම අවබෝධ කරගත්තේ නැති නිසා අද මම මේ ප්‍රකාශ කරන්නේ මම සත්‍ය අවබෝධ කරගත්තා ඒ සත්‍ය ධර්මයට සවන් දුන්නොත් සත්‍ය අවබෝධ වෙනවා එනිසා මහණෙනි දසවන් නම සවන් දෙන්නේ කියලා දැඩි ආවාදයක් දුන්න වෙලාවේ සියල්ලෝම පිළිගත්තා. ඒ වෙලාවේදී සරුවඥන් වහන්සේ ඇසලහඳ උදා වෙද්දී ඉර බහගෙන යන සුබ මොහොතේදී දසදහසක් ලෝක ධාතු වල බුදුමාකාර රාත්‍යාරිය පැනනම් වෙද්දී දේ මේ වික්කවේ අන්තා පබ්බජි කියන නැසෙවිතබ්බා කියලා ලෝ පහළ මේ වදාළේ සීල සරුවත්යන් වහන්සේලාගේ ප්‍රථම ධර්ම දේශනේ ආරම්භ කරනකොට දසදහසක් ලෝක ධාතු එක පැහැර කම්පා වෙන්න ගත්තා. සඳිරු ආලෝකය අදුරවාගෙන පුදුම ආලෝකයට පැතිරෙන්න පහටන් පටන් ගත්තා. දසදහසක් වල කෙලවර දක්වාම සරුවත්යන් වහන්සේගේ මధుර මනෝහර කටහඬ පැතිරෙන්න ගත්තා. මේ ආචාර්ය සිදුවෙන අවස්ථාවේ තමයි පංච වර්ගයේ ස්වාමින් වහන්සේලා සමාධිගතව ධර්ම ශ්‍රවණය කළේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ සෝවාන් ඵලයටපත් වී වදාළේ. අසංඛේයයක් දෙවිපමණු සෝවාන් වූ අතර 18 කෝටියක් බ්‍රහ්මයන් අරිහත්ත්වයටපත් වුණේ එදවස්සේ සම්මා සම්බුද්ධත්වයට ප්‍රතිඥා කරමින් දෙතු අනුත්තර ධර්ම චක්‍ර ප්‍රවත්න සූත්‍රාන්ත දේශනාවේ සම්දීනෙනුයි. මේ වගේම ගෝතමක සූත්‍රයේ දෙසූ දවසේ සම්මා සම්බුද්ධත්වයේ තුන් වාරයක් ප්‍රතිඥා කළා. තුන් වාරයක් මහා පොළොව කම්පා වුණා. කාලකාරාම සූත්‍ර දේශනාවේදී පස් වාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කළා. පස් වාරයක් මහා පෘථිවිය කම්පා වුණා. එවාගෙම රජගහ නුවරටයි නාලන්දාවටයි අතර අම්බලත්තික උයනේදී අඹවණේදී දසූ ධම්මජාන සූත්‍රාන්ත දේශනාවේදී 60 දෙවාරයක් සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිඥා කළා හිතක් හිතක් නැතිනේ මහා පොළව 60 දෙවාරයක් කම්පා වුණා මේ තරම් ආචාර්ය සිද්ධීන් ඒ සම්මා සම්බුද්ධ ගුණය ප්‍රතිඥා කිරීමේදී සිද්ධ වෙලා තිබෙන්නේ මේ කල්ප කෝටි ගණනාවකින් තමයි මේ සම්මා සම්බුද්ධ ගුණය අහන්නවත් ලැබෙන්නේ. කල්ප කෝටි සත සහස්‍ර ගණන් අසංක ගණන් තිස්සේ බෝධි සම්භාර පුරාගෙනයි සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේ ලෝ පහළවන්නේ. ඒ මේ ශරුවක්ඥන් වහන්සේ මෙහිදී සම්මා සම්බුද්ධෝමි ගුණය ලබන්නට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ තමන් වහන්සේ විසින් පුරන ලද සමත්‍රිසත් පාරමිතා ධර්ම ත්‍රිවිධ අර්ථචාරියාව පංච මහා පරිත්‍යාගයේ සහිත බුද්ධකාරක ධර්මයක්. ලොව පසේ බුදුරයන් වහන්සේලා තමන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන නමුත් ශරීරඥතා ඥානයට පැමිණෙන්නේ නැති නිසා අන් අයට අවබෝධ කළ නොහැකි වෙනවා. තමන් ආબોධ කරගන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්මය අනික ලෝකවාසීන් ආબોධ කරවීම සඳහා සරුවඥතා ඥානය ප්‍රතිලාභ වෙන්නටම ඕනේ. සරුවඥතා ඥාන ප්‍රතිලාභ කරගන්නා වූ අසදෘශ වූ මහෝත්තමයන් වහන්සේලා තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. ඊළඟට අපි සලකා බලමු ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සියල්ල ආબોධ කරා කියන්නේ මොනවද මේ සියල්ල කියන වචනෙන් අපි තේරුම් ගන්නට ඕනේ. සබ්බං සංකත මසංකතං අනවශේෂං ඥානාතේ තේ සම්බන්ධිතු ඥානං. සංකත අසංකත කියලා කොටස් දෙකට බෙදනවා දතේතු සියල්ල. දතේතු සියල්ල සංකත අසංකත දෙකට බෙදෙනවා. සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන ඇති වෙන නැති වෙන දේවල්. අසංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්න ඇතිවීම නැතිවීම නැති ස්වභාව ඇති ශාන්ත ස්වභාවයට කියන අසංකත කියලා. අසංකත කියලා මෙතන හඳුන්වන්නේ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව. සංකත නමින් හඳුන්වන්නේ මේ ලෝක ධාතුවට ඇති සියල්ල. ලෝක ධාතුවට ඇති සියල්ල සංකතයි. ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. මේ මහා පොළව ඒ ප්‍රත්‍යංගෙන් හත පද්‍යයක් නිසා සංකතයි. මහා සාගරයේ මහා මේරු පර්වත චන්ද්‍ර සූර්ය මණ්ඩල තාරකා සමූහය එවාගෙම අටමහා නරකයේ ඔසුපත් නරක 28 128 ත්‍රිසං අපාය പ്രേත අපාය අසුර අපාය ලෝකාන්තරික නරකයේ නාග භවනයේ දිව්‍ය අසුර භවනය, මනුෂ්‍ය ලෝකය, සාතුරු මහරාජිකය, කාවතිංසය, යාමය, කුසිතය, නිර්මාරතිය, පරිණීමිත වසවර්ගයේ කියන මේ කාම භූමි 11 බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන ප්‍රථම ඥාන තල තුන පරිත්තාභ අප්‍රමාණාභ ආභාසර කියන දෙත්‍ය ඥාන ඥාන තුල ඥාන තුන මේ බමතල තුන එවාගෙම පරිත්ත සුබ අප්‍රමාණ සුබ සුබ කින්නක කියන තෘතිය ධ්‍යාන බමතල තුන දේහප්පල අසඤ්ඤතල චතුර්ථ ධ්‍යාන බමතල දෙක චතුර්ථ ධ්‍යාන බමතල තවත් වෙන සුද්ධ ආවාස පහ අවිහ අතප්ප සුදස්ස සුදස්සි අගනිත්ත අරූප ලෝක හතර ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චාඤ්ඤායතනේ නේව සංඥා නා සංඥායතනය එක සක්වලක ආයතනේ භූමි 31 භූමි 31ක් වෙන එක සක්වලකට එවැනි ජාති ක්ෂේත්‍ර නමින් දසදහසක් සක්වල ආඥා ක්ෂේත්‍ර නමින් කෙල ලක්ෂයක් සක්වල විෂය ක්ෂේත්‍ර නමින් අනන්ත අපරිමාණ සක්වල මේ සියල්ලම සංකතයි මේ සියල්ලම සංකතයි අපේ ස්කන්ධ సంతාන තුල දෙපතුලේ සිට ඉස දක්වා ඉසේ පටන් දෙපතුල දක්වා තියෙන කොටස් 32ක්. තේසා ලෝම නකා දන්තා කචෝ මන්සන්නාරෝ අට්ඨි අට්ඨි නිඤ්ඤා වක්ඛං අධයං යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරේසම් මත්තලුංගම් පිත්තං සෙම්මං කුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සෝ අසා පේලෝ සිංගානිකා ලසිකා මුත්තං මේ සියල්ලම සංකතයි. අපේ ශරීරය තුල තියෙනවා තේජෝ ධාතු හතරක්. සංతాප තේජෝ, ජීර්ණ තේජෝ, පරිධාන තේජෝ, පාතක තේජෝ. වායෝ ධාතු වර්ග හතරක් තියෙනවා. උද්ධංගම වාත, අධෝගම වාත, කුච්චසේ වාත, කොට්ටසේ වාත, අංගමංගානුසාරී වාත, අස්වාස පාස වාස වාත කියලා. මේ ඔක්කොම සංකතයි. අපේ ශරීරයේ තියෙනවා ඉන්ද්‍රිය ධර්ම. චක්කු, සෝත, ගාන, ජීවා, කාය, මන. මේ සියල්ලම සංකතයි. අපේ సంతාන තුළ තියෙනවා විෂය රූප, වර්ණ, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශාව්‍ය ධර්ම. මේ සියල්ලම සංකතයි. ඔය 12 ආයතන. ධාතු වශයෙන් 18ක් අපේ సంతාන තුළ තියෙනවා. ඒවා සංකතයි. චක්කු ධාතු, සෝත ධාතු, ඝාන ධාතු, ජීවා ධාතු, කාය ධාතු, රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ඝාන විඥාන ධාතු, ජීවා විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු කියලා ධාතු 18ක් තියෙනවා. ඒ වගේම අපේ సంతාන තුළ ලෝකෝත්තර ඉන්ද්‍රිය ධර්ම තුනක් හැර 18ක් තියෙන ඉන්ද්‍රිය ධර්ම. චක්ඛේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගානේන්ද්‍රිය, ජීවහේන්ද්‍රිය, කායේන්ද්‍රිය, ඉක්ඛේන්ද්‍රිය, පුරිසේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, මනේන්ද්‍රිය, සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනසේන්ද්‍රිය, ගෝමනසේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය, සද්දේන්ද්‍රිය, විරියේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය, එය කොහොම ඉන්ද්‍රිය ධර්ම 18ක් තියෙනවා. ලෝකෝත්තර ඉන්ද්‍රිය තුනක් එකතු වුණොත් එතන ඔක්කොම 22ක් වෙනවා. ඔය වගේම පටිච්ච සමුප්පාද ධර්ම අපේ సంతාන තුන 12ක් තියෙනවා. අවිද්‍යා, සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, සංහා, උපාදාන, භව, ජාති, ජරා, මරණ. ඒත අනුයාත වශයෙන් ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. මේ ඔක්කොම තියෙනවා. අප්‍රිය සංප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, ඉච්ඡා විගාත, පංචෝපාදානස්කන්ධ. මේ සියල්ලම සංකතයි. එතකොට මෙහෙම සලකා බැලීමේදී සියල්ලම සරුවඥන් වහන්සේ සතර සතර ආකාරයකින් ප්‍රතිවේධ කරනවා. දුක්ඛය, සමුදය, නිරෝධය, මාර්ගය. මේ හතර නම් වලා නිවාසය ආબોධ කරගන්නවා. සෑම සංකත ධර්මයක් ගානේන තියෙනවා මේ ආරි සත්‍ය හතරේ. ඇස ගැන සලකා බැලුවාම ඇස කියන්නේ අපේ సంతාන තුල පවත්නා වූ රූප දැකීමේ වර්ණ ඡායා වැටෙන්නා වූ ඉන්ද්‍රිය ධර්මයක්. මේක සිත නෙමෙයි ඇස කියන්නේ වර්ණ මේ රූප ඇද ගන්නා වූ රූප කොටසක්. මේ ඇසේ තේනවා චක්සු ප්‍රසාදේ කියලා රූප විශේෂයක්. ඒ චක්සු ප්‍රසාදයේ වට කරගෙන තේනවා රූප ධර්ම 54ක්. කාය දසක භාව දසක, චක්කු දසක කියලා 10 මේක තුනකුයි චිත්තජ සුද්ධාස්තක, උතුජ සුද්ධාස්තක, ආහාරජ සුද්ධාස්තක කියලා අටේ කොටස් තුනකුයි. සියල්ල එකතු වුණාම 54ක් තියෙනවා. එයින් චක්ෂු ප්‍රසාදය ප්‍රධානයි. චක්ෂු ප්‍රසාදය වට කරගෙන පිරිවරාගෙන අනේ රූප සියල්ල 53 තියෙනවා. ඒ සියල්ලම අප එකතු කරලා චක්කු කියලා කියනවා. මේ චක්සු කියන රූප කලාප සමූහය දුක්ඛ සත්‍යයි. මක්නිසාද දුක්ඛ සත්‍යයේ තියෙන ලක්ෂණ හතරක් තීලන, සංකත, සංతాප විපරිණාම. මේ ඇස කියන රූප කලාප සියල්ල පෙළෙනවා. නිරන්තරයෙන් ඇතිවෙවි නැතිවෙවි පෙළෙනවා. ඒසා පීලන අර්ථයෙන් යුක්ත බැවින් දුක්ඛාරය සත්‍යයි. එවාගෙම සංකතයි. මේක හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා. ඒසා මේ ඇස කියන්නේ දුක්ඛ සත්‍ය මේ සත්‍යයක්. එවාගෙම ශාන්තාප නිරන්තරයෙන් කැවෙනවා. කැවෙනවා ඇතිවීමෙන් නැතිවීමෙන් කැවි කැවි පවතිනවා. එවාගෙම පීලන විපරිණාම විපරිණාම කියන්නේ මේ ඇසේ තියෙන රූප කලාප චිත්තක්ෂණ 17න් 17ට කොච්චරවත් බින්දෙනවා. ඇති වෙනවා බින්දෙනවා ඇති වෙනවා බින්දෙනවා. විපරිණාම ඒ වගේම කාලයක් යනකොටස් පෙනෙන්නේ නැතු යනවා. ඇහි රෝග ඇති වෙනවා, ඇසේ සුද ඇති වෙනවා, ඇහ අන්ධ වෙනවා. මේ මේ රෝගාබාධවලට ලක් වෙනවා. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. මරණයෙන් පස්සේ සියල්ලම අහෝසි වෙනවා. මෙම හේලන සංකත සංతాප විපරිණාම ස්වභාවයෙන් යුක්ත නිසා චක්සු කියන්නේ දුක්ඛාරි සත්‍යයි. ඊළඟට මේ චක්සු කියන දුක්ඛාරිය සත්‍ය කවද ඉපදෙන්නේ? දෙවිද නෙක්ද නැහැ. ඉබේ ඇති වුණාද නැහැ. මේක ඇති වුණේ පූර්ව භවයේ කළ කුසල කර්මයක ප්‍රතිඵලයක් වශයෙන්යි. පූර්ව භවයේ කළ කුසලයක ප්‍රතිඵලයක් වශයෙන් අපිට චක්සු ප්‍රසාදේ පහළලා තියෙනවා. පූර්ව භවයේ ඒ කුසලයේ සිද්ධ කරන්න හේතු වන අකුසල ධර්ම. මොනවාද අකුසල? අවිද්‍යාව කෘෂ්ණාව උපාදාන කියන තුනක් මේකට ප්‍රත්‍ය වුණා. ඒ කියන්නේ ඇහෙන් දැකීම සඳහා ඇහෙන් දැකීම සඳහා ආසාවක් තිබුණා. ඒ ආසාව තෘෂ්ණාවයි. මේ ඇස කියන එක අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක්, රූප සමූහයක් කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැතිකම එදා අවිද්‍යාව. මේ ඇස අපට ඕනෙමයි කියලා හිතෙනවා. ඇස ඕනමයි කියලා හිතෙනක උපාදානයි. එතකොට ওই තුනම ඇති උනේ ලෝභ මූල සිතක. ලෝභ මූල සිතක ඒ කියන අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානය ඇති වුණා. ඒක සුදුසු කුසල කර්මයක් කළා. දානයක් දුන්නා, සීලය සමාදන් වුණා, භාවනාත් කළා, බණත් ඇහැවා, හිරිතුත් ත්‍යාගත්තා, මෛත්‍රීත් වැඩුවා, කවර කවර හෝ පින්කම් කළා. දෙමෝපියන්වත් උපස්ථාන කළා වැඩිහිටියන් දැස් සැලකුවා, පින් අනුමෝදන් වුණා, පින් අනුමෝදන් කළා. මේ මේ පින්කම් කරන ඉතින් අනේ අපට හොඳ නිරෝගී ඇසක්, හොඳ ප්‍රසන්න ඇසක් ලැබේවා. අපි හිතුවා එදා. ඒකට ඒ මුලින්ම අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානයේ මුල් කොට ඇති ලෝභ මූල හිතින් හිතාපු හිතවිල්ලේ ප්‍රධානත්වය දක්වා තෘෂ්ණාව. මේ තෘෂ්ණාව තනිකර දුක් උපදවනවා නෙමෙයි කෘෂ්ණාවට අනිත් යල්ලෝම පිරිවර වුණා. ඔතන ලෝභ මූල අකුසල සිතේ තිබුණා චිත්තචෛසික ධර්ම 20ක්. ඒ 20 දෙනාම එකතු වෙලා තමයි මේ ඇහැ උපදවා ගන්න උපකාර වුණේ. අන්න ඒකට කියනවා පූර්ව භව තෘෂ්ණාව කියලා. පූර්ව භව තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව ලක්ෂණ හතරකින් ආબોධ කරගන්නවා. ආයෝහන, නිදාන, සංයෝග, කල්පෝධ. ඒ තෘෂ්ණාව මුල් කොටගෙන කුසලයක් පාත් කරා. කුසලයක් රැස් කරගත්තා ඒක ආයු වන අර්ථය වුණා. ඒ වගේම ආයු වන නිදාන මේ ඇස උපදවා ගන්න ප්‍රධාන නිදානයක් වුණා තෘෂ්ණාව. ඒ වගේම සංයෝග මෙයින් නවතින්නේ නැවත නැවත නැවත සංසාරේ ඇස් ලබන්නේ නැත්නම් සැප ලබන්නේ තෘෂ්ණාව ගනු කර ගන්නවා. බඳ ගන්නවා. ඒකට කියනවා සංයෝග. ඊළඟට පරිබෝධ. මේ තෘෂ්ණාව අත්හරින්න දෙන්නේ නැහැ. මේ තෘෂ්ණාව නැවත නැවත නැවත බඳ ගන්නමයි තෘෂ්ණාවේ ස්වභාවය. ඒකට කියනවා පරිබෝධ. මේ කියන අර්ථ හතරෙන් යුක්ත නිසා పూర్වව තෘෂ්ණාව ඇස සම්බන්ධව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි. මේ දෙක ලෝකේට අයිති දුකයි සමුදයයි. ඊළඟට බුදුරජාන් වහන්සේ ආબોධ කරගන්නවා යම් වෙලාවක තමන් වහන්සේ මේ ඇස කියන රූප කොටාස සියල්ලම රූප වාක්‍යයෙන් සියල්ල වෙන් කරගත්තා ඒව ලක්ෂණ රස පත්‍යපත්තාන පදත්තාන වෙන් කරගත්තා හේතුඵල සම්බන්ධතාව වෙන් කරගත්තා එසේ වෙන් කරගනිමින් විදර්ශනා ඥාන වඩමින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ප්‍රඥා ආලෝකය පහළ කරගත්තා. ඒ ප්‍රඥා ආලෝකය සම්මා දිට්ඨියයි. එහිදීම මේ නික්මීමේ නෙක්ඛම්ම සංකල්පනාව සම්මා සංකල්පනාවයි. එවාගේම වාග් දුෂ්චරිත හතරෙන් වැළකීමේ වාක් විරතිය සම්මා වාචාව. කාය දුෂ්චරිත හත තුනෙන් වැළකීමේ විරති චේතනාව සම්මා කම්මන්තයයි. මිච්ඡා ආජීවයෙන් වැළකීමේ පිරිසිදු චේතනාව සම්මා ආජීවයයි. එවැගේම සමාග සංකානේ පහළ වූ සතරාකාර උත්සාහය සම්මා වායාමයයි. සතරාකාර සතිය සම්මා සතියයි. නීවරණයෙන් කරු ඒකග්ගතාව සම්මා සමාධියයි. ඒ මාර්ග සිත් සතරේදී මාර්ගාංග 8 පහළ වුණා. ඒ පහළ වීමේදී ප්‍රධානත්වය දැරුවා සම්මා දිට්ඨිය. ඔය අටදෙනාම මහා බලගත් යෝධයන් හැටියට එකතු වෙලා මේ දුක්ඛ සත්‍ය නිසසේ ආબોධ කර ගනිමින් සමුදය සත්‍ය ප්‍රහාණය කරමින් නිරෝධ සත්‍ය සාක්ෂාත් කළා. එයින් මේ මාර්ග සත්‍යය නීයාන හේතු දස්සන අධිපති කියන අර්ථ හතරෙන් යුක්ත බැවින් මාර්ග සත්‍ය හැටියට ආબોධ කළා. මාර්ග සත්‍යයේ නිර්වාණ ධාතුව නිස්සාරණ විවේක අසංක තමතාර්ථයෙන් දැනගෙන ආબોධ කළා. නිර්වාණ ධාතුවේ ලක්ෂණ හතර තමයි නිස්සාරණ විවේක අසංකත අමත. නිස්සාරණ කියන්නේ මේ සියලු දුක්ඛ සත්‍ය අතරින් නික්මෙනවා. එවාගෙම විවේක ඒ දුක්ඛ සත්‍යයෙන් තොර වෙනවා. අසංකත හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගන්න ස්වභාවයෙන් යුක්ත වෙනවා. අමත මරණයක් නැති තත්ත්වයකටපත් වෙනවා. මේ ලක්ෂණ හතරෙන් යුක්ත වෙන්නේ නිරෝධ සත්‍යය. ඊළාට මාර්ග සත්‍ය නියාන මේ සියලුම ක්ලේශ ධර්මයන්ගෙන් නික්මෙනවා සංසාර ධර්මයන්ගෙන් නික්මෙනවා. හේතු මේ ආර්ය සත්‍ය ආબોධ කරගන්න ප්‍රධාන හේතුව වෙනවා. දස්සන නියම සත්‍ය දර්ශනයෙන් දැක ගන්නවා. අධිපති. එවාගෙම දුක්ඛය නැඳගෙන සමුදය නැඳගෙන අධිපතිත්වයේ දරනවා. මේ ලක්ෂණ අතරින් යුක්ත බැවින් මාර්ග සත්‍යය කියලා ආબોධ කරගත්තා. මෙසේ චක්ෂු ප්‍රසාදේ දුක්ඛ සත්‍යයයි චක්ෂු ප්‍රසාදයට හේතු පූර්ව භව තෘෂ්ණාව සමුදය සත්‍යයයි චක්ෂු ප්‍රසාදයක් සමුදය සත්‍ය තෘෂ්ණාවක් නැති සාන්ත නිර්වාණ ධාතුව නිරෝධ සත්‍යයි නිරෝධය සාක්ෂාත් කරන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යය කියලා චක්ෂු ප්‍රසාදයේ මුල් කොටගෙන ආරි සත්‍ය අවබෝධ කළ නිසා සරුවඥන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනවා මේ වගේම සෝත ආස ජීවා කාය මන මේ ආධ්‍යාත්මික ආයතන 6 එකක් එකක් ගානේ සෝතය කියන්නේ දුක්ඛ සත්‍යයයි. සෝතය උපදින්නේ හේතු තෘෂ්ණාව සමුදය සත්‍යයයි. ඒ දෙකම ප්‍රසාන්ත නිවන නිරෝධ සත්‍යයයි. නිවන ආબોධ කරන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යය කියලා සෝත ප්‍රසාදේ චතුරාර්ය සත්‍ය නම් ආબોධ කළ බැවින් සරුවක්ඥන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනවා. මෙසේම ගාහන ප්‍රසාදේ, ජීවා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ කියන ප්‍රසාද රූප පහ. ඔය වගේම වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පතනීකේජෝ වායෝ කියන මේ භූත රූප තුනනම් වූ පොත්බ්බ රූපය එකක් එකක් ගානේ දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය චතුරාර්ය සත්‍ය වශයෙන් ආબોධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. එවාගෙම එතුන් අනු චිත්තය එකුන් අනු චිත්තයෙන් ලෝකෝත්තර සිත් අට ඇර එක්පසු චිත්තය දුක්ඛය සමුදය නිරෝධය මග්ගේ චතුරාර්ය සත්‍ය නම් වේ ධර්මයේ නම් වූ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා දෙපන චෛසිකේ යත්න් තෘෂ්ණාව හැර තෘෂ්ණාව හැර ඉතිරි චෛසික ධර්ම 51 දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය වශයෙන් ආબોධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා ඒ වගේම රූපස්කන්ධය වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය කියන මේ ස්කන්ධ පහ එකක් එකක් ගානේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය බවට පමුණුවමින් ආબોධ කළ නිසා සම්මා සම්බුද්ධ නම් වෙනවා. මෙසේම 12 ආයතන 18 ධාතු, 12 ඉන්ද්‍රිය, එවාගෙම නව මහා භවය, එවාගෙම අනිකුත් සියලුම සංකත ධර්මයන් ਸਰවප්‍රකාරයෙන් දුක්ඛ සමුදය නිරෝධය මග්ගේ චතුරාර්ය සත්‍ය නම් වමින් ආબોධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වේලවා. ඒනේ සම්මා සම්බුද්ධ ගුණය එකක් එකක් ගාන සිහි කරන්න සිහි කරන්න මුළු ලෝක ධාතුවේ තියෙන සියලුම දේවල් සම්බන්ධතා කරගෙන සම්මා සම්බුද්ධ ගුණයට තේරුම් කරගන්නට පුළුවන්. ඒ කියන්නේ 11 කාම භූමිය, රූපාචර භූමි 16, අරූප භූමි 4 මේ සියල්ලමත් මේ සම්මා සම්බුද්ධෝ ගුණයට නම්වා චතුරාර්ය සත්‍ය අවබෝධය අනුව සම්මා සම්බුද්ධ ගුණය තේරුම් කර ගන්නට අපට පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුද්ධානුස්සති භාවනාවක් වඩන භාවනාන යෝගියාට මේ සම්මා සම්බුද්ධ ගුණ එකක් එකක් ගන්න සිහි කරන සිහි කරන වාරයකදී විෂතුරු ආකාරයෙන් මේ ගුණපද වෙන්වෙන් වශයෙන් ආબોධ කරගන්න ලැබෙනවා ඒ සම්මා සම්බුද්ධෝධනය ආબોධ කරගන්න කරගන්න සිතේ නීවරණ යටපත් වෙනවා නීවරණ යටපත් වෙනින් ධානාංග ශක්තිමත් වෙනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන නිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ යටපත් වෙනකොට විතර්ක විචාර ප්‍රේත සුඛ ඒකාග්‍රතා කියන ධානාංග ශක්තිමත් වෙමින් ඒ උපචාර සමාධියෙන් සමාධිමත් බවටපත් වෙනවා මේ උපචාර සමාධියෙන් යුතුව නාම රූප විවස්ථාපනයට හැරීමේදී තමාගේ సంతානෙහි සම්මාසන ඥානයේ සිට උද්‍යාවේ ඥාන භංගාන ඥාන භංගාන පස්සනා ඥානය වාචිකත්තාන ඥානය ආදීනව ඥානෙ, නිබ්බිදා ඥානෙ, මුංචික කම්මිතා ඥානෙ, පරිසංකානුපස්සනා ඥානෙ, සංකාරුපේක්ඛා ඥානෙ කියන මේ ඥාන පරම්පරාව අනුවම අනුපිළිවෙලින් විපස්සනා ඥාන වඩා ගන්නට මේ බුදුගුණ භාවනා උපනිෂ්ඨ වෙනවා. එවාගෙම අවසාන වශයෙන් තමාගේ හේතු සම්බන්ධකම් හේතුඵල වාසනා තිබුණා නම් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලානුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වෙනවා. පින්තුන් අහල ඇති ශ්‍රී ලංකා දීපයේ බුදු වෙන භාවනා වඩා අධිගම ලබාගත් රහතන් වහන්සේ නමක් ගන්න නේද? ඒ රහතන් වහන්සේ හඳුන්වනවා කටකන්දර වාසී පුෂ්පදේව මහරහතන් වහන්සේ කියලා. කටකන්දර වාසී පුෂ්පදේව මහරහතන් වහන්සේ කටකන්දර කියන මේ කඳු රැළියේ තියෙන කුරුණෑගල අදත් ඒක හඳුන්වනවා ඊට සුදුසු නමකින් කටකන්දර වාසී කුෂ්ඨදේව ස්වාමීන් වහන්සේ උදේවරුවේ යතින වේලින් පිළිසුඟා වළඳලා මළුව ඇමදලා කඳු මුඳුනේ තියෙන බොහෝම ප්‍රසාදනීය චෛත්‍යරාජන් වහන්සේ නමක් මේ මළුව හොඳින් අමදෙනවා නික මල් ඇතුරියක් ඇතුරුවා වාගේ නැළි සමතලා වෙන්න අමදෙනවා හැමදලා චෛත්‍ය රාජන් වහන්සේ දිහා බලාගෙන ගහක් මුලට වෙලා බුදුගුණ වඩනවා. දීර්ඝ කාලයක් මේ භාවනාව දිනු කරගත්තා. මේ බුදුගුණ භාවනා කරගෙන කරගෙන යනකොට මාර්ගයේ පුත්‍රයාට පෙනී ගියා මේ ස්වාමීන් වහන්සේ දැන් රහත් වේ රහත් වේ කියලා. ඒකට බාධා කරන්නට මේ මාර්ය එක දවසක් ආවා වඳුරෙක් හැටියට. ඇවිල්ලා මේ මත් මළුව පිරිසිදුව හැමදලා තිබෙන මළුව අපිරිසිදු කරගෙන ජලය අවශ්‍යලා දීවා. එතකොට එදා මේ ස්වාමීන් වහන්සේගේ හිතේ සමාධිය බිඳුණා. නැවතත් මළුව පිරිසිදු කරලා කුටියට ඇතුළත් වුණා. ඊළඟ දවසකදී ආවහාර කෙච් හැටියට හරකෙක් හැටියට ඇවිල්ලා මේ මළුවේ කකුල ඇදගෙන ගොම දාගෙන අපිරිසිදු කරගෙන ගියා. එදා ස්වාමීන් වහන්සේගේ හිතේ සමාධිය වැඩි නිතිබිති සමාධිය බිඳුණා. එදාත් උන්වහන්සේ නැගිටලා මළුව පිරිසිදු කරලා කුටියට වැඩියා. තුන්වෙනි දවසේදී කොරගහන මිනිහෙක් හැටියට ආවා. කොරගහන මිනිහෙක් හැටියට ඇවිල්ලා කකුල ඇදගෙන ඇදගෙන මේ මළුව හැමතැනම අපිරිසිදු කළා. මේ ස්වාමීන් වහන්සේ සමාධියෙන් විමුණු නම් කල්පනා කළා මේ මිනිස්යාට මේ කන්න දෙන්න බෑ. මේ වගේ පොරොක් නම් ගෙවල් අසල අසල ගම්වල නම් කොටුවේ පිළිසුඳා නැහැ මේ වගේ පොරොක් දැකලත් නැහැ. මේ වගේ පොරොකට මේ කන්ද පෙන්නවත් බෑ. මං කතා කරලා බලන්න ඕන කවුද කියලා උන්වහන්සේ කතා කළ ඔබ කවුද? සැබවින්ම මේ කොරහුගේ වේසෙන් ආයේ මාර්ගී පුත්‍රයා. ඔහු බොරු කියන කෙනෙක් නෙමෙයි. ඔහු බොහෝ මානාධික ආඩම්බරකාරී. එනිසා ඔහු ඉන්දියානුකයා මං රසවත් දියුර දියු පුත්‍රයා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ බය නැතුව කතා කළා. මොකද බුදුගුණ වඩන්න බය නැහැ. බය නැති නිසා ආශාසෙ කියා මාර්ගී පුත්‍රය. ඊයේ දවසේ හරකෙක් වගේ පෙර දවසේ වඳුරෙක් වගේ තා ඔබද? ඔව්. ඉතින් ඊළඟ තුන්වාස අනිත් පැත්තට හැරුණා අදහස හැරෙව්වා මාර්ගී පුත්‍රයේ ඔබ අපේ බුදුරජාණන් වහන්සේට හත් අවුරුද්දක් කියවරක් පාසා හිටියා නේද? එහෙමයි මං හිතියා. අපේ බුදුරජාන් වහන්සේක බොහෝ වාරවල කතා කරලා තියෙනවා නේද? එහෙමයි. ඔබට පුළුවන් පුදුම යුද්ධවන්තයෙක් නේ ඔබට ලෝතුරා බුදුරජාන් වහන්සේගේ වගේ ශරීරය මවා ගන්නත් පුළුවන් නේද? ඕ මට හොඳට පුළුවන්. අර ඔබ මතකද <clears throat> සූරම්බත්ත කියන මානවක කුමාරයට තාව නේද ඔබ බුදුහාමුදුරුවෝ වගේ ඒ වගේම අර කුෂ්ඨ රෝගියෙක් ළඟට ආවනේ දෝදෝ බුදුහාමුදුරෝ වාදී ඕ මට එහෙම පුළුවන් ආයෙම මවල බලන්න අපේ බුදුහාමුදුරන්ගේ රූපේ බලන්න මවල පුළුවන්ද කියලා ඉතින් මාර්ගයේ පුත්‍රයා දන්නේ සිදුවෙන් යන දේ මාර්ගයේ පුත්‍රයා කෙලස්බර පුජ්‍යලයක් නේ මාන්නාදික පුජ්‍යලයක් නේ ඔය කැමැති හපම් කම් පෙන්නන්නේ ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියවනේ බුදුරජාණන් වහන්සේගේ රූප විලාස මවාකාණ්ඩ කියලා ඉතින් බොහොම සැනකින් සම්පූර්ණයෙන්ම බුද්ධ විලාසයටපත් වුණා. මේ ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූ අනුව්‍යංගද ලක්ෂණ ගැන, යාම ප්‍රදා ආලෝකය ගැන, හේතුමාලා අලංකාර ආලෝකය ගැන, අසීත්‍යත් ප්‍රභාව ගැන, ඌනරෝම ධාතු ප්‍රභාව ගැන, දාෂ්ඨා ධාතු ප්‍රභාව ගැන මේ සියල්ලම ගණන් වාසේ හොඳින් දන්නවා. උන්වහන්සේ භාවනාවත් නංගලා තියෙනවා. ඒකක් එකක් ගානේ උන්වහන්සේ දිවසින් දකින්න වාගේ භාවනාවෙන් දැකලා තියෙනවා. එතකොට මේ මවාපාපු මාර්ගී පුත්‍රයා මවාගත් බුද්ධ විලාස රූපය බලාගෙන හිටියා. කෙලෙස් සහිත මාර්යා මවාපාව බුදුරුව මේතරම් සෝභා සම්පන්න නම් නික්ලේශී බුදුරජාණන් වහන්සේගේ පාරමිතා සම්භාරයෙන් නිර්මිත වූ අනුත්තර වූ අප්‍රතිම වූ ඒ බුද්ධ විලාසය මොනතරම් සෝභා සම්පන්නද්දෝ කියලා හිතනකොට ශනිකෝම ගැඹුරු සමාධියකට වැටුණා ඒ සමාධිය තුළින් විපස්සනා ඥාන තේලි තේලි තේලි පහළ වුණා ඊටාම සුළු මොහොතේ මොහොතකදී මාර්යා පරාජය කොට ඒ මහෝත්තමයන් වහන්සේ සෞ කෙලස් නැසා මහා රහත් භාවයට පත් වුණා ආචාර්යය නේද? මේ නිසා මේ බුදු ගුණ භාවනාව සඳහා බොහෝ දෙනෙක් බොහොම කැමැති උපමලක් නේක ආනිසංසත් අනන්තයි. එනිසා අනන්ත බුදු ගුණ ආනිසංස ලබන්ට මේ සම්මා සම්බුද්ධ ගුණයත් විශේෂ ගුණයක් බුදු ගුණ නමයෙන් එකක් එකක් ගන්න දෙවෙනි වෙන්නේ නෑ. එනිසා මේ බුදු ගුණ භාවනාව හැකියතාක් අපි දිනු කර ගැනීමට උනන්දු වන්නට ඕනේ. අදවස් 21ක් තරම් කෙටි කාලය තුල බුදුගුණ ඉතිපිසෝ ගාථාවෙන් ලක්ෂයක් පිරුවා නම් බුදුරජාණන් වහන්සේ නැමේ තේන දවස් නැමේ තේන බුදුරජාණන් වහන්සේගෙන් කමාට සුදුසු භාවනා කමතහන් ලබාගෙන භාවනා කළොත් මඟඵල නිවන් සුව ලැබෙන බවක් මේ තාරුද 70 ගානකට ඉස්සර අපේ පූජනීය ස්වාමින් වහන්සේ නමක් මනමින් දැනගෙන අපට කියලා දීලා තිබුණා ඒක ඒකාන්ත සත්‍යයි. ඒ නිසා මේ බුදුගුණ භාවනා සඳහා අපි සමදෙනාම අදිෂ්ඨාන කරගන්නට ඕන. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුද්ධ ගුණයන් ගැන අපි වඩ වඩා අවබෝධ කරගෙන අපේ චිත්ත සංකාන තුළ ශ්‍රද්ධාදී ගුණ වර්ධනය කරගෙන නිත්‍ය සීල, උපෝසත සීල, සීබම විනරණ වැනි උසස් ගුණ පුරාගෙන මේ ලෝතර බුද්ධෝත්පාද කායතදී පමණක්ම ලබන්න තියෙන ආරි සත්‍ය අවබෝධයෙන් ලැබෙන අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස ප්‍රාර්ථනා කරත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. අද විශේෂ වශයෙන් මේ ධර්ම දේශනා වෙසක් දවසේ සිදු කරන ධර්ම දේශනා ගැන අපි නැවත සිහිපත් කරන්නට ඕනේ. අපේ සරුවක්යන් වහන්සේ වෙසක් පොහොය දවසකදී මේ ලෝ පහළ වී වෙසක් පොහොය දවසකදී ලෝතුරා බුදුවලට සදාම් අමාවැසි වැස්සෙව්වා සුවිශේෂ අසංග ගණන් ජනතාව අමා මහ නිවන් පොර පමුණවා වදාලා තමන් වහන්සේ අදව නිදාසකම අනුපාදිශෝෂ පරිනිර්වාණයෙන් නිවන් පුර වැඩිය ඒ මේ ශරුවත්ඥන් වහන්සේගේ කාලේ වැඩි සිටි සියලු රහතන් වහන්සේලාද ආයුතලවර පිරිනිවුණ ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සසු ජනතාව කර්මාරෝපව නීපරියදියා වැඩිහිටි විහාරස්ථාන රාජධානි වියන්පතන මාලිගා සියල්ල නැස්තාවශේෂ වුණා පුරාන්දකාරකා මහා ප්‍රතේ මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දොරල් දොරවල් ඉඳ කඩන් යාන වාහන දෙන් තලඳුන් මිලන දැල්ලාදී පාරිලෝකික වස්තු සෑමෙන් දීමෙන් අඳුමෙන් තලඳුමෙන් දතෙන් බුලතෙන් ලෝතෙන් හේතෙන් පරිහරණය කරන අපාපදේ ආත්ම භාව සියල්ල හිත තීතනති සෑම ශාස්ත්‍ර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවෙන්නේ නැතිවෙන්නේ සිඳි සිඳි බිඳි බිඳි යන බැවින් අනිත්‍යයි ඇතිවීමෙන් නැතිවීමෙන් নিরතුරු පෙළෙන බැවින් දුක්ඛයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි එවාගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සීලම සංස්කාර ධර්ම තීලන සංකත සංකාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරය සත්‍යයයි ඒ දුක නැත නැත උපදවන ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වෙන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදයනි සත්‍යයයි ඒ දෙකම නැති අසංකත ධාතු නිර්වාණය නිස්සරණ විවේක අසංකත අමතාර්ථයෙන් සමන්විත බැවින් දුක්ඛ නිරෝධාරය සත්‍යයයි දුක්ඛය පිරිසිඳ ආબોධ කරන සමුදය ප්‍රහාණය කරන නිරෝධය සාක්ෂාත් කරන නිවාන හේතු දස්සන අධිපති අර්ථයේ සමන්වාගත ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා අනන්ත අපරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා අති දීර්ඝ කාලාන්තරයක් තිස්සේ පිරේ පාරමිතානුභාව බලයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් සෝයෙන් සනසී වදාලා සසර දුක් තරණය කොට කෙලස් විනිමල නිවාසාන්ත නිවනේ සනසී වදාළේ සියලු බුදු කසේ බුදු මහා රහතුන් වහන්සේට සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරන සෑම කුසලයක්ම අපට පාරමී බවට බෝධිපාක්ෂික ධර්ම දාතපත් වේලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කළේ ගාම්භීර වූ දුර්දස වූ දුරනුබෝධ වූ අතර්කාවචර වූ සාන්ත වූ ප්‍රණීත වූ නිපුණ වූ පඬිත වේදනීය මේ චතුරාර්ය සත්‍ය බෝධේ අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමි අද මේ වෙසක් උපෝසත දවසේ මේ විශේෂ ධර්ම දේශනාව සඳහා ආරාධනා කළ කොට තිබෙන්නේ නාවික හමුදා ප්‍රතිවන පින්වත් වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මැතිතුමා හා මැතිණිය විසිනුයි විශේෂයෙන් තුරුදා හමුදා ඇතුළු සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා වෙනුයි එවාගේම සේ විදාන පතන්න නැතිතුමා සහම දූ දරුවන් විසින් ප්‍රමසගත හේතාභාව ප්‍රාප්තෝ චන්ද්‍රා වික්‍රමසිංහ විදාන පතරන්න නැතිනියට පින් අනුමෝදන් කරවීමේ ශීර්ෂයෙන් සහභාගී වෙනවා එවාගේම විදාන පතරන්න මෞර්ය දෙපළගේ දයාබර දියණිය වෙන ඉලංගු විදාන පතරන්න නාවලගේ දියණියට ජන්මදිනයේ උදාපත් වී ඇති බැවින් ඒ දරුවාට නිරෝගී සැප දීර්ඝාස ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාවට ආරාධනාවකට සහභාගී වෙනවා. එනිසා අද මේ දවසේ උදේ පාන්දර සිට පින්තුන් අදසේ දහසව සමාදන්ව බුද්ධ පූජා ධර්ම ශ්‍රවණ එවාගේම භාවනා මනසිකාදාදී පැවැත්වීමෙන් රැස්පත් කරගත් කුසල සම්භාර ධර්මයක් දැන් මේ මොහොතේදී පැයක් මුළුල්ලේ සම්මා සම්බුද්ධෝ කියන මේ ගාම්භීර බුද්ධ ගුණය ගැන යම් පමණකින් සවන් දීමෙන් අත්පත් කර ගන්නා ලද කුසල සම්භාර ධර්මයක් ප්‍රඥාත්‍රයේ අසීමිත සූවිසි මහා ගුණානුභා බලයක් සම්යද්දෘෂ්ටික දෙවි දේවතා මණ්ඩලයේ ආරක්ෂාවක් ලැබීමෙන් පින්වත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මැතිතුමාණන්ට එම මැතිණියට එම පවුලේ සෑම දෙනාට එවාගෙම ත්‍රිවිධ අමදාපතවරුන්ට අමදා ත්‍රිවිධ අමදාවේ සූලම නිලධාරී ආරක්ෂකංශවල සෑම දෙනාටම එවාගෙම පොලිස් දෙපාර්තමේන්තුවේ සෑම දෙනාට සකලාන්තරාය ਸਰවෝපද්‍රවයන් නිවාරණය වේවා ਸਰවාරක්ෂාව නිරතුරුව සැලසේවා එවාගෙම ආයුෂ වර්ණ සැප බල ඥාන අභිවර්ධනය වේවා කායික මානසික සනසිල්ලෙන් යුතුව නාවාරයක් සම්බුද්ධ සසුනට පූජා මේ ශ්‍රී ලංකාදීප ධර්මයේ තලය ආරක්ෂා කර ගැනීමේ ශක්තිය බලය ධෛර්ය වීරිය ආරක්ෂා වාසීර්වාදය රත්නත්‍රා අනුභවයෙන් ලැබේවා වැඩේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසන ප්‍රාර්ථනා කරනවා එවැගේම ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියත් ආරක්ෂාව සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව සිංහල ජාතිය ආරක්ෂාව සඳහා මුළු ජීවිතයේම කැප කරමින් මේ රාජ්‍යපාලනය නියුක්තව සිටින ශ්‍රී ලංකාදීපයෙහි ඉතාමත්ම සිහිකටයුතු බෞද්ධ ජනාධිපතිතුමෙක් වන මහින්ද රාජපක්ෂ මැතිතුමාණන්ටත් එතුමාණන්ගේ පවුලේ සැමටත් විශේෂයෙන්ම මන්ත්‍රණ සභාවේ සීල අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු මන්ත්‍රීවරු සහිත රාජ්‍යපාලනය නියුක්ත සෑම දිනකම සත්‍ය ශාන්තියක් යහපතක් වේවා ඒ සෑම දිනාට සකලාන්තරාය ਸਰවෝපද්‍රවයන් නිවාරණේ වේවා සම්මා සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාද්වීප මේ ධරණී තලයක් ශ්‍රී ලංකාද්වීප රාජ්‍යයක් එවැගේම සිංහල ජාතියක් බෞද්ධ ආගමත් මනමින් ආරක්ෂා කර ගැනීමේ ශක්තිය බලයේ ධෛර්ය වීර්ය ආරක්ෂාව ආශිර්වාදය ඒ සෑම දිනාට රත්නත්‍රාණු භා බලයෙන් ලැබේවා වැඩේවා කියලා අපි මෛත්‍රී කරනවා එවැගේම තමසක පිහිටදී අභාව ප්‍රාප්තෝ පින්වත් නියෝජ්‍ය විද්‍යාල්පති කෙනෙක් වන චන්ද්‍රා වික්‍රමසිංහ විදාන පතරණ මාතාවට මේ කුසල සම්භාරයක්පත් වීමෙන් එතුමියගේ පුනර්භවයේ සුගතියක් වී සුවසේ බෝධි සම්භාර මුදුන්පත් වී පැතු උතුම් බෝධියකින් අග්‍රාමාම නිවන් සුවත් වේවා කියලා අපි මෛත්‍රී කරනවා. එවැගේම ඊළඟ විදාන පතරණ නාවලගේ දියණියට නිරෝගී භාවයෙන් යුතුව විහිසත් සතවර්ෂාධික කාලයක්ම දලව දිනුවේ කටයුතු හා නිවන් මඟ පාරමී පුරා ගැනීමට සත්නත්‍ය ආශිර්වාදයේ පිහිට වේවා එමෙසේ විදාන ප්‍රතිමන මැතිතුමා සහ දූ දරුවන් අතුළු පවුලේ සමටත් එසේම නිරෝගී සප බල දීර්ඝාස වර්ධනය වේවා අද මෙතෙක් වේලා ධර්ම දේශනා කිරීමේ කුසල සම්භාර හේතුයෙන් තම සමා නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදී සකල ඥාතීන්ටත් ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයටත් හිතාහිත මඳහා සෑම සත්නටත් නොවේ ලෝතුරා සම්පත් සිද්ධ වේවා මේ ධර්ම ශ්‍රවණය මේ කුසලානිසංස බලයෙන් මුලින් සඳහන් කළ පින්වත් නාමික මුදාපතිතුමාණන් වන වයිස් අද්මිනාල් අසන්ත කර කරන්නාගොඩ මෙතුමා ඒ මෙතුණිය ඇතුළු සෑම දිනාටම මේ සහභාගීව සිටින සීලෝම සිල් පිරිසේ සෑම දිනාටත් විශේෂයෙන් අපේ පූජ්‍ය දරණගම කුසත් ධම්ම ස්වාමින් වහන්සේට අනිකුත් මේ ශීල සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට ධර්ම ශ්‍රවණය කළ සෑම දිනාට මෙලොව ආයුර ආරෝග්‍ය සම්පත් සැලසේවා ධර්මාඥාන භාවනාඥාන මුදුන්පත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සමුර්ධ වේ දෙලොව ජයගෙන සපිරවැරින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමේ සනසී වදාළේ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සුවේ සුවසේම සාක්ෂාත් වේවා කියා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං চিරං රක්ඛන්තු ත්වං සදා එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්‍ති සිද්ධියා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 ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් ਸਰව අප්‍රකාරයෙන් සිදු කළගත් සෑම කුසලානිසංස බලයෙන් සමට ආයුරාෝග්‍ය සැපත සාම්ප්‍රදායක ස්වර්ග සම්ප්‍රසිද්ධව ප්‍රාර්ථනීය බෝධින් අබ්බ අමාම නිවසුවත් වේවා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරනවා සබ්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්ම සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ සක්කාරෝ සම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති නේවතේ අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිද්දතු සත්තාවන්ත පින්නතුනි මිත්‍ක් වේලා අපි සෑම දෙනා වෙනුවෙන්ම ඉමහත් කරුණාවෙන් මෛත්‍රියෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ බුද්ධ ගුණේ මාතෘකා කරමින් අතිශය ගාම්භීර මధుර ධර්මදේශනාවක් සිදු කොට වදාළ නාව්‍යන ආරණ්‍ය සේනාසනාධිපති අග්ගමහා කම්මස්ථානාචාර්ය ත්‍රිපිටක විචාරද පරම පූජ්‍ය නාව්‍යනී අරිය ධම්ම මාහිමියන් වහන්සේට අපි මේ මොහොතේ උන්වහන්සේ පිරු කාරුණී ධර්මයන්ගේ වාසනා ගුණ බලයෙන් උන්වහන්සේ සිදු කරන අප්‍රමාණ ලෝක සාසනික සේවාවේ අනන්ත පුණ්‍ය ශක්තියින් চিරාත් කාලයක් සතවර සාධික කාලයක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ බබළුවන්නට උන්වහන්සේට මේ උදාර පුණ්‍ය ශක්තිය හැම ලෙසකින්ම හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා දහසකට අධික ආරණ්‍ය සේනාසන ස්වාමින් වහන්සේලාට අවවාද අනුශාසනා කරමින් මඟ පෙන්වන සංඝ නීත්‍රොන් වහන්සේ නමක් හැටියට සංඝ පීත්‍රොන් වහන්සේ නමක් හැටියට ඒ වගේම ත්‍රිපිටක ධර්මය මුළු මහත් ත්‍රිපිටකයේම කටපාඩමින් දේශනා කළ හැකි මහෝත්තමයන් වහන්සේ නමක් හැටියට මේ සම්මා සම්බුද්ධ ශාසනයට මිල කළ නොහැකි සේවාවක් කරන අපේ පරම පූජ්‍ය නා වූ නිමාහිමියන් වහන්සේ අසනීප ගති ත්‍යාගනත් ඖෂධ වළඳමින් තමයි මේ ධර්ම දේශනාවට වැඩි අප කෙරෙහි අනුකම්පාවෙන් අවසාන වශයෙන් උන්වහන්සේට අපි රැස් කළගත් සියලු පින් වලින් තුනුරුවන්ගේ පිහිටින් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා උන්වහන්සේ බලාපොරොත්තු වන ප්‍රාර්ථනීය ලෝතුරා බුද්ධ රාජ්‍යයේ පිණිස මේ පින් හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. දැන් ස්වාමින් වහන්සේට වැඩමවන්ට කරුණා කර